ආයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ හරිම ගැඹුරු කතාවක් ගැන. මේක පුරාණ උපමාවක් වුණාට අපේ ජීවිතවල තියෙන සැඟවුණු උගුල් නොපෙනෙන අනතුරු හඳුනාගෙන ඒවයින් බේරෙන හැටි ගැන ලොකු පාඩමක් අපිට කියලා දෙනවා. ඉතින් අපි බලමු මේ කතාවෙන් අපේ ජීවිතයට මොනවද එකතු කරගන්න පුරුවන් කියලා. හොඳයි. අපි කතාවට බහිමු. මේ විග්‍රහය පටන් ගන්නෙම රැවටිලිකාර සැලැස්මක් තියෙන ඩඩයක්කාරයෙක් ගැන කියවෙන උපමාවකින්. මේකෙන් තමයි මුළු කතාවෙම මූලික කෙටුම නිර්මාණය වෙන්නේ. ඩඩයක්කාරයෙක් කවදාවත් මුවන්ට ආදරයට තනකොළ වවන්නේ නේ නේද? එයාගේ අරමුණ මුවන්ව සිහිමුලා කරවලා Tamanට ඕන දෙයක් කරගන්නයි. මේ කොටසින් තමයි කතාවේ මූලික උපමාව දිගහැරෙන්නේ. එක පැත්තකින් දඩියක්කාරයෙක් අනිත් පැත්තෙන් හරිම ශාස්ත්‍රීක ආකර්ෂණීය තනබිමක්. මේ අතරේ ජීවත් වෙන විවිධ උපාය මාර්ග පාවිච්චි කරන මුවන් රංචු හතරක් ගැනයි අපි දැන් කතා කරන්නේ. බලන්න පළවෙනි කණ්ඩායමේ ක්‍රමය හරිම සරලයි. කිසිම දෙයක් හිතන්නේ නැතුව තනබිමට ඇතුළු වෙලා කෑදර කමින් තනකොලේ කනවා. ඒ රස්සයට මත් වෙලා Taman ඉන්නේ කොහෙද මොන අනතුරක් තේනවද කියන එක සම්පූර්ණයෙන්ම අමතක කරලා දානවා. ඉතින් මේකේ ප්‍රතිඵලය මොකක් වෙයිද? ඔව් ප්‍රතිඵලයේ හරීම පැහැදිලි. දඩයක්කාරයාට කිසිම මහන්සියක් නැතුව ඔවුන්ව අල්ලගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙතන තියෙන තීරණාත්මකම කාරණය තමයි මේ ප්‍රමාද වීම, සිහි මුලා වීම. අන්න ඒක නිසා තමයි මුවන්ව අනාරක්ෂිත වෙන්නේ. කෙලින්ම දඩයක්කාරයාගේ උගලට අහු වෙන්නේ. දැන් තමයි කතාවේ ඇත්තටම හිතන්න දෙයක් තියෙන තැනට එන්නේ. ඊළඟ මුවන් රංචු දෙක පළවෙනි කණ්ඩායමට වෙච්ච දේ දැකලා ඒ වැරද්දෙන් පාඩම කිනගන් ඉගෙන ගන්න උත්සාහ කරනවා. හැබැයි පුදුම එකට වගේ ඒගොල්ලොත් අන්තිමට උගලක පැටලෙනවා. බලබෝ ඒ කොහොමද කියලා. දෙවෙනි රංචුව හිතන්නේ අපි නම් ওই පැත්ත පලාත යන්නේ නැහැ කියලා. ඒගොල්ලෝ අනිත් අන්තයටම යනවා. තන බිමට බය කැලේ ගැඹුරටම ගිහින් හැංගෙනවා. හැබැයි ජීවිතේ හැමදාම එක වගේ නැහැනේ. නියගයක් එනවා, කෑම හිඟ වෙනවා, සත්තු ටික දුර්වල වෙනවා. අන්තිමට මොකද වෙන්නේ? බඩගින්න දරා ගන්න බැරුව ආයමතර දඩයක්කාරයාගේ තනබිමට මේනවා. එතනදිත් සිහි මුලා වෙලා තනකොළ කාලා අහු වෙනවා. තුන්වැනි රංජුව හිතන්නේ ඒගොල්ලෝ හරිම බුද්ධිමත් කියලා. ඒගොල්ලෝ අන්ත දෙකටම යන්නේ නැහැ. තනබිම කිට්ටුවම ඉඳගෙන හරිම පරිස්සමින් මත් නොවන ගානට විතරක් තනකොළ කරනවා. හැබැයි ඒගොල්ලන්ට එක දෙයක් අමතක වෙනවා. දඩයක්කාරයා ඒගොල්ලන්ට වඩා කපටී. දඩයක්කාරයා මේගොල්ලන්ගේ හැසිරීම දිහා බලාගෙන ඉඳලා මුළු ප්‍රදේශය වටේටම ලොකු වැට ගහනවා. අන්තිමට ඒගොල්ලෝ ආරක්ෂිතයි කියලා හිතපු තැනම ඒගොල්ලන්ගේ හිරගිය බවට පත් වෙලා ඒ රංචුවත් අහුවෙනවා. ඉතින් දැන් පැහැදිලි නේද? මේකෙන් ආසාර්ථක වීමේ රටාවක් අපිට පේනවා. ක්‍රම තුනක්, උපාය මාර්ග තුනක් හැබැයි ප්‍රතිඵලය එකයි. එක කණ්ඩායමක් තෘෂ්ණාවට වහලුණා. අනිත් කණ්ඩායම අන්තයටම ගිහින් වැළකුණා. තුන්වැනි කණ්ඩායම බුද්ධියෙන් ගනුදෙනු කරන්න හැදුවා. ඒ තුන්දෙනාම දඩයක්කාරයාගෙන් බලෙන් ගැලවෙන්න බැරි හරි. අසාර්ථක උත්සාහ තුනක් ගැන අපි දැක්කා. එහෙනම් අපි දැන් බලමු හතරවෙනි රංචුව ගැන. ඔවුන්ගේ ප්‍රවේශය අනිත් අයට වඩා මූලිකවම වෙනස් වුණේ කොහොමද? ඒ වගේම සාර්ථක වුණේ කොහොමද කියලා. මෙන්න මේකයි වෙනස. උන්ගේ ප්‍රධානම අවබෝධය තමයි දඩයක්කාරයාගේ ක්‍රීඩාපිටිය ඇතුලේ ඉඳගෙන සෙල්ලම් කරලා දිනන්න බෑ කියන එක. ඒ නිසා ඒගොල්ලෝ දඩයක්කාරයාට කිට්ටු වෙන්නවත් බැරි සම්පූර්ණයෙන්ම ආරක්ෂිත වෙනම තැනක් හොයාගන්නවා. බලන්න ඒගොල්ලන්ගේ උපක්‍රමය. ඒගොල්ලෝ තනබිම සම්පූර්ණයෙන්ම අත්හැරෙත් නෑ. හැබැයි ඒගොල්ලන්ගේ වාසස්ථානයේ තැන ගෙදර තිබුණේ ආරක්ෂිත තැනක. ඒ නිසා බඩගිනි වුණම ඇවිත් සිහිමුලා නොවි අවශ්‍ය ප්‍රමාණයට තනකොළ කාලා ආයෙම තමන්ගේ ආරක්ෂිත තැනට යනවා. දඩයක්කාරයාට කොහොමටවත් ඒගොල්ලන්ව හොයාගන්න බෑ. අන්තිමට දඩයක්කාරයාටම සිද්ධ වෙනවා ඒ උත්සාහය අතහැරලා දාන්න. මෙන්න මේ තැනදි තමයි මේ සරල කතාව අධ්‍යාත්මික ගමනක් යන කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් හරීම ගැඹුරු මනෝවිද්‍යාත්මක සිතියමක් බවට පරිවර්තනය වෙන්නේ. අපි දැන් බලමු මේ උපමාවේ හැම කොටසකින්ම නියෝජනය වෙන්නේ මොනවාද කියලා. අර ලස්සනේ ශාස්ත්‍රීක ආකර්ශනීය තනබිමෙන් නියෝජනය වෙන්නේ වෙන කිසිවක් නෙවෙයි අපේ පංච ඉන්ද්‍රියෙන් පිනවන මේ ලෝකය. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පංච කාම සැප තමයි අර තනබිම. එතකොට කපටි දඩයක්කාරයා ඒ තමයි මාරයා. මාරයා කිව්වම යකෙක් භූතෙක් නෙවෙයි. මේ කියන්නේ අපේ හිතේ ඇතිවෙන පරීක්ෂාවන්, හිත විසිරවන දේවල්, අධ්‍යාත්මික ගමන නවත්තන බාධක කෙටියෙන්ම කිව්වොත් කෙලෙස්. ඉතින් එතකොට මුවන් රංචු කියන්නේ කවුද? ඒ තමයි අපි වගේ මේ ලෝකයේ තියෙන ආකර්ශනීය දේවල් මැද්දේ නිවැරදි මාවත හොයාගෙන නිදහසක් හොයාගෙන යන්න උත්සාහ කරන හැම අධ්‍යාත්මික ගවේෂකයෙක්ම. හරි, එහෙනම් අපි දැන් මේක අපේ පැත්තෙන් බලමු. හතරවෙනි මුවන් රංජුව හොයාගත්ත ආරක්ෂිත ස්ථානය කියන්නේ ඇත්තතම මොකක්ද? බුදුරජාණන් වහන්සේ මේකට හරිම පැහැදිලි පියවරෙන් පියවර අනුගමනය කරන්න පුළුවන් මාර්ගයත් අපිට පෙන්වලා දෙනවා. හරියටම අර මුවන් රංචු වගේම තමයි පළවෙනි ශ්‍රමණ කණ්ඩායම් තුනත් අසාර්ථකයි. එයි පළවෙනි කට්ටිය කාම සැපේම ගිලිලා ඉන්නවා. දෙවෙනි කට්ටිය ශරීරයට දුක් දෙන අන්තගාමී තපස් කරනවා. ඒ ප්‍රශ්නයක් ආවම ඒක කඩා වැටෙනවා. තුන්වෙනි කට්ටිය හරිම බුද්ධිමත්. ඒත් ඒගොල්ලෝ විවිධ දාර්ශනික මතවාද තර්ක විතර්කවල පැටලිලා. මේ ක්‍රම තුනම තාමත් තියෙන මායාවේ බල ප්‍රදේශය ඇතුලේ. එහෙනම් සාර්ථක මාවත මොකක්ද? ඒක බාහිරව කරන සටනක් නෙවෙයි. ඒක අභ්‍යන්තරව ගොඩනගා ගන්න දෙයක්. ඒ තමයි භාවනාව තුළින් මනස දියුණු කරලා ලැඟා කරගන්නා මානසික තත්වයන්. ඒක හරියට මායයට ඇතුල් වෙන්න බැරි මානසික බලකොටුවක් වගේ. හොඳයි. මේක තමයි ඒ අභ්‍යන්තර ගමනේ පළවෙනි අදියර රූපාවචර ධාන. බලන්න මේක කොච්චර ක්‍රමානුකූලද කියලා. මුලින්ම බාහිර ලෝකයෙන් ඒ කියන්නේ කාමයන්ගෙන් හිත වෙන් කරගත්තම ලැබෙන විවේකයේ සතුට අත්විඳිනවා. ඊට පස්සේ හිතේ දුවන සිතුවිලිත් ටිකෙන් ටික නැවතිලා සමාධියෙන් උපදින ඊට වඩා ගැඹුරු සතුටකට යනවා. ඊළඟ පියවරේදී ඒ සතුටත් මැකිලා ගිහින් කිසිම දෙයකින් කම්පා නොවන උපේක්ෂාව කියන තැනට එනවා. අවසානයේදී ඉතිරි වෙන්නේ දුක සැප දෙකෙන් මෙතර වුණු පිරිසුදු උපේක්ෂාවයි සිහියයි විතරයි. මේ ගමනේ ඊළඟ මට්ටම ඊටත් වඩා සියුම්. මෙතනදී රූපය පිළිබඳ සංකල්පය පවා අතහරිනා මනස අනන්තවකාශය අනන්ත විඥාණය වගේ හරිම සියුම් සංකල්ප හරහා ගමන් කරනවා. ඊටත් පස්සේ කිසිවක් නැත කියන තත්වයටත් අවසානයේදී සංඥාවක් තියෙනවා කියන්නත් බෑ නෑ කියන්නත් බෑ වගේ සියුම්ම මට්ටමකටත් මනස යොමු කරනවා. මේක ඇත්තටම යථාර්ථයේ ගැඹුරුම ස්තරයන් වෙත කරන ගමනක්. මේ මාවතේ අවසානම සහ උච්චතම අවස්ථාව තමයි සංඥාවේදයි ත නිරෝධය. මෙතනදි වෙන්නේ ප්‍රඥාවෙන් සියල්ල අවබෝධ කරලා සියලු කෙලෙස් මුලින්ම උපුටා දැමුවට පස්සේ ලෝකය හඳුනා ගන්න සංඥාව සහ දැනෙන වේදනාව කියන දෙකම සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙනවා. අන්නේට තමයි මායයට කවදාවත් දකින්න බැරි, හොයාගන්න බැරි নিরপেক্ষ නිදහස. ඉතින් මේ දීර්ඝ විස්තරෙන් පස්සේ අපේ එදිනදා ජීවිතය තුළ සැරිසරන්න මේ පුරාණ කතාවෙන් අපිට ගත හැකි ප්‍රායෝගිකම පාඩම මොකද්ද? මෙතන තියෙන තීරණාත්මකව කාරණය තමයි සැබෑ ආරක්ෂාව කියන්නේ බාහිරව හොයන දෙයක් නෙවෙයි, ඒක අභ්‍යන්තරව ගොඩනගා ගන්න තත්වයක්. ලෝකයේ තියෙන දහසක් ආකර්ෂණීය දේවල් ප්‍රශ්න බාධක මැද්දේ නොසලී ඉන්න පුළුවන් විදිහට පුහුණු කරපු මනසක් තමයි නියම ආරක්ෂිත කලාපය. ඉතින් මේ කතාව අවසානයේදී අපිට අපි ගැනම හිතන්න ප්‍රශ්නයක් ඉතිරි කරනවා. අපේ ජීවිතය කියන මේ භූදර්ශනය තුළ අපේ අවධානය වැඩිපුරම යොමු වෙලා තියෙන්නේ මොන වගේ තනබිම් වලටද? ඒ වගේම වැදගත්ම දේ අපි මේ තනබිම්වල සැරිසරන්නේ සිහි මුලාවෙන්ද එහෙම නැත්නම් හතරවෙනි මුවන් රාංචෝ වගේ ප්‍රඥාවෙන්ද